ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩනවා කියන්නේ බෝධිපාශික ධර්ම 37 වඩන එක තමයි. භාග්‍යතුන් වහන්සේ මේ කරුණු 37 කරුණු 8ක් විදිහටත් වදාරනවා. මේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිහ ක්‍රම 37කටත් දේශනා කරනවා. ඒ තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් ඔබ මේ වෙනකොට අහලා තියෙනවා මේ බෝධිපාක්ෂික ධර්ම 37. ඒ තමයි මිපින්වතුනි මේ ඉගෙන ගන්න කාරණාව. මේ ඉගෙන ගන්න බෝධිපාශික ධර්ම පිළිබඳව ඉගෙන ගන්න මේ ධර්ම දේශනා ඍජුවම ඉලක්ක වෙලා පවතින්නේ නිවන පිණිස. ඇත්තටම මේ ධර්මයේ ශ්‍රවණය කිරීමත් නිවන පිණිස උපකාරී වෙන දෙයක්. මොකද ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා දේශනා කරන දහම් පරයයක් මේ. මේ බෝධිපාශික ධර්ම 37 දේශනා කරන්න බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන ලෝකේ. මේ පිනිසයි අසංකේය හතරකුත් කල්ප ලක්ෂ ලක්ෂයක් පාරමී ධර්මයන් පුරලා ඇසිස්මස්ලේ දන් දීලා දසමාර යුද්ධයක් කරලා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ කාරණා 37 දේශනා කිරීම පිණිසයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට මේ ධර්මය අපි දරාගෙන සිටින්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වදාරපු කාරණා 37 දැන් ඔබට නැවතත් සිහිපත් කරගන්න සතර සතිපට්ඨානේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා සතර සම්‍යක් ප්‍රධාන වීරිය නූපං අකුසල් නූපදෙවීම පිණිස කරන වීරිය, උපං අකුසල් ප්‍රහාණය කිරීම කරන පිණිස කරන වීරිය, නූපං කුසල් උපදවන්න කරන වීරිය, උපං කුසල් දියුණු කරගන්න කරන වීරිය. ඊළඟට සතර ඊරිදි පහද. ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශන. ඒක විස්තර වශයෙන් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නට වෙනවා අපිට ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධි පහදය. විරිය පදාන සමාධි සංඛාර සමන්නාගත ඉරිදිපාදේ වීමා ඊළඟට චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගත ඉරිදිපාදේ විමර්ශා සමාධි පදාන සංකාර සමන්නාග ත්‍රිවිධපාදයේ ඔය ත්‍රිවිධපාද හතරේ වචනයන් ගානේ අර්ථ තියෙනවා ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒ විරි ඉන්ද්‍රිය ධර්මම බල බවටපත් වෙනවා. ඒකට කියනවා බල ධර්ම පහ කියලා. ඊළඟට බොජ්ජංග හතක් තියෙනවා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. ඊළඟට තියෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ඔය කියපු කරුණු 37 තමයි ඒකාන්තයෙන් නිවන පිණිසම උපකාරී වෙන්නේ. එතකොට ඒ ශ්‍රවණය කරන කෙනත් පරම ගම්බීර ධර්මයක් ශ්‍රවණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බෝධිපාශික ධර්ම ගැන වාද විවාද ඇතිවීම තරම් දිවි මිනිසුන්ට අයහපත පිණිස පවතින වෙනත් කාරණාවක් නැහැ කියලා. එච්චර අයහපත පිණිස පවතිනවා මේ කරුණු තේරුම් ගන්න නැති වුණු. වාද විවාද ඇති වුණු. සාමාන්‍ය මේ සීලය සම්බන්ධයෙන් වාද විවාද ඇති වෙනේවා. ආජීවය සම්බන්ධයෙන් වාද විවාද ඇති වෙනේවා. ඒ ඒ ඒ ඒ අර්බුදය විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ බෝධිපාශික ධර්ම ගැන අර්බුදයක් ඇති වුණොත් ඒට සාපේක්ෂව ආජීවී සංශීලී ඇති වෙන ප්‍රශ්න සුළු දෙයක් ඒවා. ඉතින් පින්වත්නි මේ ධර්මයේ ඔබට අහනකොට තේරුම් ගන්න පුළුවන් ක්‍රම පහක් තියෙනවා. ඒ කියන්නේ යම් තේරුමකට වැටහීමකට යන්න පුළුවන් විදිහට ධර්මය අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සද්ධර්මයට ශ්‍රවණ දෙන තැනැත්තා තුල මෙන්න මේ කරුණු 6 කරුණු 6ක් තියෙනවා. කරුණු 6ක් තියෙනවා නම් ඒ කෙනාට ඒ කියන ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියනවා. ඒකට එයාට සම්පූර්ණ ශක්තිය ඇති වෙනවා කියනවා මේ කරුණු හය එයා තුළ තියෙනවා නම්. බණක් අහලා නිකන් නැගිටින්නේ අවබෝධ කරලාමයි නැගිටින්නේ. මෙන්න මේ කරුණු හය තියෙනවා නම්. ඒතර මෙතෙක් ඇසූ බණ අවබෝධ නොකළා නම් ඒකට හේතුව මේ කරුණු හය නෑ. මොකද්ද ඒ කරුණු හය? සුසුසති. සුසුසති කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව අවබෝධ කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ ඊතා බලවත් ආශාවෙන් අහනවා. ඒ ඒ බණ පදේටම කන් යොමු කරනවා. ඔන්න මෙතන තමයි තියෙන ප්‍රශ්නේ ඉන්නේ වෙන වැඩක් කර කර එහිමත් බණ අහම එක ගැන මිනිස්සු අහනවනේ ප්‍රශ්න අහන්දරනේ හොඳ නැද්ද කියලා. හොඳ නෑ කියන කතාවකටත් වඩා ඒකේ අර සම්පූර්ණ අවධානය යන්නේ නෑනේ. ඒකට අර සුසුසති කියන තැන ඒකට තමන්ට ඒ ධර්මය අවබෝධ වීමට තමයි ඒ බාධා වෙන්නේ. ඒකට සුසුසති කියන්නේ මනා ඕනෑ කමින් බලවත් කැමැත්තෙන් බනහනවා නම් එපමණක් නොවේ සෝතං ඕදහති ඒ කරන ධර්ම දේශනාවට සම්පූර්ණයෙන්ම කන් යොමු කරනවා බාහිර දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව. බලවත් කැමැත්තෙන් ධර්මය අහනවා සුචූසති. එයටම කන් යොමාගෙන අහනවා සෝතං ඕදහති. ඊළඟට අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මමද මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න ඕන මේ කියන දේ මං තේරුම් ගන්න ඕන කොහොම හරි කියලා බලවත් කැමැත්තකින් අහනවා. ඒකට කියනවා අඤ්ඤාය චිත්තං උපට්ඨ ප්‍රීති. සිත අවබෝධ කරගන්නම යොමු කරනවා. සුසුසති සෝතං ඕදහති අඤ්ඤාය චිත්තං උපට්ඨ ප්‍රීති. අත්තං ගන්නහති අර්ථේම ගන්නවා. ඊළඟට අනත්තං රිංචති අනර්ථේ බැහැර කරනවා. ඊළඟට අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම යලි යලි Taman තුලින්ම විමසා බලනවා එකපාරක් අහලා එහෙම අමතක කරලා දාන්නේ ඔන්න ඔය කරුණු හයේ පිහිටලා ධර්මය හුවොත් එයා ඒ ධර්මය අවබෝධ කරනවා කියනවා එහෙනම් ධර්මය අවබෝධ නොවුනා නම් ඔබට හෝ මට අපිට වෙලා තියෙන ওই කරුණු හය එකට යෙදිලා නැහැ. සුසුසති සෝතං ඕදාහති අඤ්ඤා චිත්තං උපට්ඨපේති අත්තං ගන්හාති අනත්තං විඤ්චති ඊළඟට අනුලෝමිකාය කන්තිය සමන්නාගතෝ හෝති. දැන් අත්තං ගන්නාති අනත්තං ලිංචති කියලා මේ පින්වතුන මතකද දවසක් මම ධර්ම දේශනාවකට ගිය වෙලාවක විච්ඡ දෙයක් මතක් කළා. ඒ තමයි දැන් ධර්ම දේශනාවේ මම මතක් කළා මහා කශ්‍යප මහ රහතන් වහන්සේ පිණ්ඩපාති වලෙද්දී ලාදුරු රෝගියෙක්ගෙන් පිණ්ඩපාති ගනිද්දී ඒ රෝගියාගේ ඇඟිල්ලක් ගැලවිලා වැටුණා පාත්‍රයට. අනේ මේ ආමිෂයේ කෙරෙහි පිළිකුල් සිත් ඇති ඒ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ආමිෂයේ කෙරෙහි පිළිකුල් සිත් ඇති කියන්නේ ආමිෂයේ කෙරෙහි හිතේ ආශාව දුරු කළා කියන්නේ. උන්වහන්සේගේ හිතේ පිළිකුල් බව කෙලෙස් වලටයි තියෙන්නේ. ආහාරයට ඒ කියන්නේ කන දේ රස හොයන එකක් නෑ. ඊට පස්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ ඇඟිල්ල අයින් කරලා උන්වහන්සේ දන් වැළඳුවා. අනේ ලෝකෙට නොඇලුන මහ රහතන් වහන්සේ නමක් නේ. රහතන් වහන්සේලාගේ හිත්වල නොඇලුන බව කොහොම දෙයක්ද කියන එකනේ අපිට ඒ අර්ථය. ඉතින් මම ওই දේශනාව කරද්දී ඒක මේ මහත්මයෙන් නැගිටලා ඇහුවා හාමුදුරනේ ඔය දැන් ওই පාන්තරයට වැටුනේ ඇඟිලි පහෙන් කොයි ඇඟිල්ලද දැන් ඒක අදාළ දෙයක්ද කියන්නේ අන්න අනාරතේ ගත්තා රහතන් වහන්සේගේ ගුණේ හිතන්න ඕන අරසේ බැහැර කළා ඔය වගේමයි ධර්ම දේශනාවක් කියනකොට කරුණු කාරණා කියනකොට සමහර වෙලාවට මේ යසයට මිනිස්සු කතා කරනකොට බම්බෝලන් කියලා කතා බහ කර මේ ස්කෝලයක් ගත්තන් කැම්පස් එකක් ගත්තන් සමාජය ගත්තන් වැඩ කරන තැනකට ගියත් අසරට කතා කරනවා බම්බෝලන් කියලා. හාඳුරනම බණකට උඹ කියලා කිව්වොත් මේ හිරි වැටිලා යනවා හාඳුරු අම්මෝ අකප්පී වචනයක් කිව්වා. අර උඹ කියන වචනේ ගත්තා. දෙක දානාර්ථය ගත්ත හැටි. ඕන්න ආන්දරෝ බණ කියනට ඒකි කිව්වා මේකි කිව්වා අම්මෝ ඔහොමත් ස්ත්‍රීන් අපහසු කරනවද අනර්ථය ගත්තා දැන් මතකද විශාකා මනාපකායක සූත්‍රයේ ස්ත්‍රියකට නිම්මාන රතියේ යෑම පිණිස භාග්‍යතුන් වහන්සේ වදාළ දහම් පරයය. ඒ කියන්නේ කාන්තාවකට ඉහළම දිව්‍ය ලෝකයකට යන්න උපකාරී වෙන දහම් කරුණු ටිකක් අපි විස්තර කළා. විස්තර කරනකොට සමාජයේ උදාහරණ ගත්තා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කරන්න එපා. මෙහෙම වෙන එක තමයි බාධා. ඔබට මේකෙන් ගැලවෙන්න ඕනේ නම් කියලා. ඕන ඒ ආර්ථය ගත්තේ නෑ. අනර්ථය ගත්තා. ඔන්න ස්ත්‍රීන්ට බැන්නා. කවදාවත් දහන් අර්ථය අල්ලන්න බෑ. ඒ නිසා සුසුසති හොඳට අහන්න ඕන. සෝතං ඕදහති කන් යොමු කරන්න ඕන. අර්ථය ගන්න ඕන අනර්ථය බැහැර කරන්න ඕන. ඊළඟ අවබෝධ කරන අදහස තියෙන්න ඕන. ඒක අහන බන හොඳට නුවණින් විමසන්න ඕන. ඔන්න ඔය කාරණා හයෙන් ධර්මයක් අහනවා නම් එයා ඒ ධර්මය අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන මේ කරන ධර්ම දේශනා දහම් පන්තියේ ඔබ මේ කරුණ නිවන් මාර්ගයේ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ නම් ওই කාරණා හය පුරුදු කරගන්න. ඉතින් පින්වතුනි ඒ කාරණා 37න් මූලිකම කාරණා හතර සතර සතිපට්ඨානය. ඒතර සතර සතිපට්ඨානය ගැන අපි මීට කලින් කතා කළා. අදත් අපි ඒ ගැන යම්කිසි විස්තරයක් කරනවා. ඒ තමයි පින්වතුනි සතර සතිපට්ඨානය ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා පින්වත් ආනන්දයන් වහන්සේ මේ මේ ශ්‍රී සද්ධර්මයේ පිරිහිනවා කියන්නේ මොකද්ද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ප්‍රියායෂ්මතුනි සතර සතිපට්ඨානීයයි වඩන්නේ කියන එක තමයි කෝවා ශ්‍රී සද්ධර්මයේ පිරිනනවා කියන්නේ. දැන් එතකොට ඔබට තේරෙනවානේ මේ බබලන බුද්ධ ශාසනයක්ද තියෙන්නේ මේ බුද්ධ ශාසනය පිරිගෙන යනවද කියලා දැන් ඔබම තීරණය කරන්න. සතර සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ බුද්ධ ශාසනේ බබලනවා කියන එකයි කියෝ. ඉස්සර නම් වයසක මිනිස්සු සතර සතිපට්ඨානේ වඩන එක කෙසේ වෙතත් සතර සතිපට්ඨාන සූත්‍රේ කටපාඩම් කළා. සතිපට් මහා සතිපට්ඨාන සූත්‍රේ වයසක මිනිස්සු ගැන කතා වෙන උන්ද සතිපට්ඨාන සූත්‍රේ කටපාඩම්නේ මහා සතිපට්ඨාන සූත්‍රේ සජ්ජායනා කරනවා. මල ගෙවල් වල සජ්ජායනා කරනවා. කැරම් බෝඩ් නෑ ඒ ගෙවල් වල. තියෙන ඉලි වෙනකල් සතිපට්ඨාන සජ්ජායනා කරනවා. එහෙම යුගයක් හරි තිබ්බා. ඒකවල දැන් ආම් වයසකයි මැරුණාට පස්සේ අර වයසක මිනිස්සු පාවිච්චි කරපු සතිපට්ඨාන පොත සතිපට්ඨාන විවරණ පොත් ඒව ඔක්කොම පන්සලට ගිහින් දෙනවා. අනේ අපේ සීයා අපේ තාත්තා පාවිච්චි කරපොත් මුන්දවැට පින් පිනිස ධර්ම දානයක් විදිහට පූජා කරනවා කියලා පොත් ටික පන්සලේම ගොඩ ගන්නවා. ඔන්න සතිපට්ඨානෙට ගිය කල. දැන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අවසානයේ මේ තියෙන විදිහටම හරියට වැඩුවොත් දවස් 7න් මාර්ගඵල ලබනවා අනාගාමී වෙනවා නැත්නම් අරහත් පිටපත් වෙනවා කියලා. ඒ අර්ථය ඉස්මතු කරලා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියලා සතිපට්ඨාන පොතට නම දාලා පොත විවරණ ඒ කියන්නේ වචනයක් ගන්න විස්තර කළ පොත සරල සිංහලයට අනුවාදනය කළ උන්වහන්සේ මේ පොතක් අපිට දායාද කළා. ඉතින් ඒ ඒ කාරණාවේදී ලෝකේ මේ ලංකාවේ මිනිස්සු ඒ වචනෙට ගැටුණා. මොකටද ඒ ආමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන්නේ. ඒකට ඒ සූත්‍රයේ අර්ථයවත් දන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් සතිපට්ඨානය ගැන අහන්න ලැබෙන එක තරම් මනුෂ්‍ය වර්ගයාට තියෙන යහපතක්. මේ තමයි සමත විදර්ශනා වශයෙන් හිතක් නිවන පිණිසම වඩන ක්‍රමේ තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. පින්වතුනි මේ සතිපට්ඨාන භාවනා ක්‍රම මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රම මේ තමයි පිරිසිදුම නිවන පිණිස පවතින භාවනා ක්‍රම මේ භාවනා ක්‍රම දේශනා කරන්ද බුදු කෙනෙක්ම ලෝකෙ පහළ වෙන්න ඕන බුදු කෙනෙක් නැතුව මේ භාවනා ක්‍රම දේශනා කරන්නේ මේ ලෝකේ තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මනාව සතර සතිපට්ඨානෙ හිත පිහිටවපු නිසා. මේ ලෝකේ යන්තා රහතන් වහන්සේලා පහළ වුණා නම් ඒ සියලුම රහතන් වහන්සේලා පහළ වුණේ සතර සතිපට්ඨානෙ හිත පිහිටවපු නිසා. එතකොට පින්වත්නි සතර සතිපට්ඨානෙ ගැන විස්තර කරනකොට භාග්‍යතුන් වහන්සේ වදාළ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ පින්වත් මහණෙනි මේ එකම එක මාර්ගයයි සත්තානං විසුද්ධිය මේ සත්වයන්ගේ විසුද්ධිය පිණිස ඇයි පින්වත්නි සත්වයෝ කිලිටි වෙලා ඉන්නේ පිරිසුදු නෑනේ මොකෙන්ද කිලිටු උනේ රාගෙන් කිලිටු වුණා ද්වේෂෙන් කිලිටු වුණා මෝහෙන් කිලිටු වුණා ඉරිෂියා ගුණමකුකම් වලින් ක්‍රෝධයෙන් එකට එක කිරීමෙන් බද්ධ වෛරයෙන් චපල භවෙන් මේ සත්වයා කිලිටි වෙලා ඉන්නේ. කිලිටි වෙච්ච සත්වයන්ට පිරිසිදු වෙන්න ඕනේ නම් සතිපට්ඨානෙ වඩන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සතිපට්ඨානෙ නොවඩන මේ සත්වයා කෙසේනම් පිරිසිදු වෙන්නද? කවදා සුද්ධවන්තයන් බවට පත් වෙන්නද? ඊළඟට තියෙනවා ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක වැළපීම් ඉක්මවා යන්ට සතිපට්ඨානෙ වඩන්න පුළුවන් කියෝ. කොහොමද මිනිස්යාගේ හිතවලට එන ශෝකේ වැළපීම? දැන් කොරෝනා වසංගතෙන් ලෝකේ මිනිස්සු දවසට කී දහයක් මැරෙනවද? ශෝක සංతాප කොච්චර ඇති වෙනවද? අපේ ජීවිත පෞද්ගලිකව ගත්තොත් අපි ගත කරපු ජීවිතේ කී දවසක් ශෝක විඳලා තියෙනවද? අඬා අඬා ඉඳලා තියෙනවද? අපේ ඇස් වලින් කොච්චර කඳුළු වැටිලා තියෙනවද? හිත කොච්චරනම් රිදිලා තියෙනවද? මේ තමයි ශෝක පරිදේව. මෙන්න මේක නැත්තරම නැති කරන්න ඕනේ නම් සතිපට්ඨානෙ වඩන්න ඕනේ. ඊළඟට තියෙනවා දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. දුක් දුම්නස් නැතිකරන්න දුක කියන්නේ කායික දෝමනස කියන්නේ මානසික කායික දුක් මානසික දුක් කායික මානසික දුක් නැතිකරන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්න ඕන ඥායස්ස අධිගමාය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්න ඕන නිබ්බානස්ස සච්චි කිරියාය නිර්වාණය සාක්ෂාත් කරන්ද නිවන කියන්නේ තණ්හක්ඛයෝ හි රාද නිබ්බාන බුදුරජාණන් වහන්සේ රාද තිරුණාන්සේට එහෙමයි වදාළේ තෘෂ්ණාව ශේවීම හිතේ තියෙන ආශාව සම්පූර්ණයෙන්ම මුළුමනින්ම මේ තෘෂ්ණාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඒ තෘෂ්ණාව නැති කළා දාන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. එතකොට තේරෙනව නේද? සතර සතිපට්ඨානෙ කියන එක කොයිතරම් නිවන පිණිස මේ මූලික මාර්ගයක්ව පවතිනවද කියලා. ඒකායන වයම් බික්කවේ මග්ගෝ එකම එක මාර්ගයයි මේ තියෙන්නේ. එහෙනම් සතර සතිපට්ඨානෙ වැළුවේ නෑ කියන්නේ සත්වයා ඉන්නේ කිලිටි වෙලා සත්වයා ඉන්නේ ශෝක වැළපීම් එක්ක සත්වයා ඉන්නේ කායික දුක් මානසික දුක් එක්ක සත්වයා ඉන්නේ අනෝබෝධයෙන් යුක්තව සත්වයා ඉන්නේ නිවන සාක්ෂාත් කරලා නෙවෙයි. මක් නිසාද? සතර සතිපට්ඨානේ නොවලුක් නිසා. ඒතකොට පින්වතුනි මේ සතර සතිපට්ඨානේ ඉතින් මූලිකම දේ අහන්න බෑ. දැන් වඩන එක කෙසේ වෙතත් අහන්නවත් එපෑය. ඒ නිසා ඔබ භාග්‍යයක් කොට සලකන්න සතර සතිපට්ඨාන ගැන ඉගෙන ගන්න ලැබෙන එක. දැන් තව කාලයක් යනකොට ඇතරම දැන් ඉදිරියට මේ තාක්ෂණෙත් එක්ක තාක්ෂණ රැල්ලට අහු වෙලා ඉංග්‍රීසියෙන් කොළපොටවල් හොල්ලන මේ ළමා ලපටින්ගේ ලෝකයක් එනකොට සතිපට්ඨානය කියන වචනේවත් නැති වෙයි. මේ ධර්මමුණුවරන්ගේ પરම්පරාවලට මක්කා වේද කියලා හිතා ගන්න අමාරුයි. අනේ පිනැත්තෙක් කොහේ හරි ඉන්නවනම් අසත්වා. සමහරට අපි දන්නේ අපේ ජීවිතයේ අවසානයේ තහන දහම් දේශනාවල්ද මේවා කියලා. සමහරට પરම්පරා ගානකටම අපේ ආච්චිලා සීලෙකින් මේව ඇහුවා කියලා කතාවක් නැහැනේ. ඉතින් උන්දලා සමහර අය කටපාඩම් කරගෙන හරි හිටියා. පොත්පත් හරි කියව කියව හරි හිටියා. දැන් ඉන්න අය සතිපට්ඨානේ කටපාඩම් ගිහි කෙනෙක් ඉන්නවා නම් 1000ක් ගත්තොත් එක්කෙනෙකුට කියලා සැකයි. ඉස්සර නම් අපි පුංචි කාලේ නම් වයසක ඇත්තෝ ගමක 100ක් හිටියෝ දෙතුන් දිනකට හරි සතිපට්ඨානෙ පාඩම්. අද සමාජයේ වෙනකොට ලක්ෂයකට එක්කෙනෙක් දෙන්නේ කියනවාද කියන එකත් සැකසහිතයි. මේ සතිපට්ඨාන සූත්‍රේ කටපාඩම් අය. කියෝපු අය තව දුර්ලභයි. ඒ නිසා පුළුවන් නම් ඒ අමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොත ඔබ ළඟ තියාගෙන මේ දේශනා ටික ඇහුවොත් අපි කියන කියන විස්තර ඔබට ඉගෙන ගන්න පුළුවන්. දැන් අද අපි ගන්නන්නේ 20 28 29 30 ඒ වගේ පිටු සතිපට්ඨාන පොතේ. ඉතින් පින්වතුනි මේ ලෝකේ සතිපට්ඨානෙ උනත් සැඟවෙන්න හොඳ නැහැ. මේ බුද්ධ ශාසනය බබලන්නේ විවෘත වුණොත් හැංගුණොත් වැහුණොත් බබලනවා ස්ත්‍රිය. ස්ත්‍රියගේ කය වැහෙන්න වැහෙන්න තමයි ස්ත්‍රිය බබලන්නේ. විවෘත වුණාම නෙවෙයි. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය බබලන්නේ හැංගුණාම. ඒ වගේම මේ මහ මේ මන්ත්‍ර බමුණන්ගේ මන්ත්‍ර බබලන්නේ මේ හැංගුණාම. ඒක නෙවෙයි මන්ත්‍ර දෙන අය ඒක රහසගතව තියෙන්නේ. ඒ වගේ පැවැත්ම තියෙන්නේ රහසෙන් තියෙන තරමට. නමුත් මේ බුද්ධ ශාසනය ඉර විවෘත වුණොත් බබලනවා වගේ සඳ විවෘත වුණොත් බබලනවා වගේ මේ බුද්ධ ශාසනය විවෘත වෙන්න ඕන බබලන්න. ඔක්කොම එළියට දාන්න ඕන. හැංගිලි බෑ. බුද්ධ ශාසනය හැම දෙයක්ම එළියට දාන්න ඕන. සතර සතිපට්ඨානේ පංචේන්ද්‍රිය පංච බල ආර්ය අෂ්ටාංග මාර්ගය ඊළඟට සූත්‍ර දේශනා විනය කරුණු ඊළඟට මේ ඔක්කොම එළියට දානවා එතකොට මේ දහං කරුණු ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න බෝධිපාශික ධර්ම ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න තමයි බුද්ධ ශාසනය බබලන්නේ හැංගුණොත් නෙවෙයි මේ කරුණු සතර සතිපට්ඨානේ මේ භාවනා කරුණු හාමුදුරුවරුන්ට තියෙන එකක් යෝගාවචරයන්ට තියෙන එකක් කියලා මේ පැත්තකට දාලා තිරේකින් වහන්න එපා. පැත්තකට දාලා තිරේකින් වහන්න එපා. ඕනම ගෙදරක සමහරලාට ඉස්සරහා මේ කනප්පුව මත, ස්ටූල් එක මත පාස්තර තියෙන්න පුළුවන්, සංගරා තියෙන්න පුළුවන්, නව කතා තියෙන්න පුළුවන්. කොයි ගෙදරකද සතිපට්ඨාන පොතක් කාටත් දෙන්න තියෙන්නේ? නමුත් කටහැරිය ගමන් බුද්ධ ශාසනය බබලන්න ඕන අපි බෞද්ධයෝ මේක බෞද්ධයන්ගේ රටක් කියලා මහා අභිමාණයෙන් එනවා මේ ඉස්සරහට මේ දසමහයෝධය වගේ. සතිපට්ඨාන පොතක් ඇහැකට දැකලා නැහැ. ඒ නිසා මේ ගෙදරක සතිපට්ඨාන පොතක් තියාගන්න. කොහෙන් හරි දෙව්ලෝකෙන් හරි පුංචි දරු පැටියෙක් හරි ඉපදිලා මේ බණ පොතක් බලාගෙන කුසලයක් පුරුදු කරයි. ඉතින් පින්වතුනි දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානේ මූලික අරමුණ වදාලා ඒ තමයි මේ සතර සතිපට්ඨානයක් තියෙන්නේ ආකාර හතරකින් චීය පීඨවන මේ භාවනා ක්‍රම ඇතුළන් මේ සතර සතිපට්ඨාන ධර්මයෝ තියෙන්නේ කුමක් පිණිසද? සංත්‍යා පිරිසිදු කරනවා, ශෝක පරිදේවයන් නැති කරනවා, දුක් දුම්නස් නැති කරනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නිවන සාක්ෂාත් කරනවා. ඒකයි අරමුණ. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ සතර සතිපට්ඨානය කියන්නේ? යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ ඒ ඒ තමයි සතර සතිපට්ඨානය කතමේ චත්තාරෝ කුමක්දී ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති කයෙහි කායානෝ බලමින් වාසය කරනවා ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං. මොන ඔය ටික අපි අධිගෙන ගන්න ඕන. කයේ කයානෝ කායානුපස්සනාව. කය කියලා කියන්නේ මේ ශරීරයට. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක සතර මහා ධාතුන්ගෙන් හටගෙන තියෙන්නේ. මේ කය හටගෙන තියෙන්නේ පාඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ ශරීරයේ තියෙනවා පොළොවට පස් වෙන ස්වභාවයක් මේ ශරීරයේ තියෙනවා වතුරට දියවි යන ස්වභාවයෙන් යුතු දේවල් මේ ශරීරයේ උණුහුමක් තියෙනවා මේ ශරීරයේ හුළඟට වායෝ ස්වභාවයක් තියෙනවා දැන් මේ වාතයක් තිබ්බේ නැත්නම් අපිට මේ අත මෙහෙම හකුලන්න දිගාරින්න බෑනේ. අපේ මේ ඇඟ පවා චලනයේ වෙන්නේ සම්පූර්ණ වායෝ ධාතුව නිසා. ඊළඟ මේ කායක් පවතින්නේ උණුහුම නිසා. ඊළඟට මේ ශාරීරියේ ලේ ඇටමසන ආහාර කියලා කියන්නේ පොළොවට පස්සී යන වතුරට දියවි යන ස්වභාවයෙන් යුතු දේවල්. එතකොට මේක ධාතු මනසිකාර භාවනාවේදී අපි ඉගෙන ගන්න නිසා දැනට ඉගෙන ගමු ඔන්න සතර මහා ධාතුන්ගෙන් හටගත් ඒ වගේම නැසී වෙනසී යන ඒ වගේම මාතා පිත්‍තික සම්භවෝ අම්මයි තාත්තයි නිසා තමයි මේ ශරීරයක් අපිට හැදිලා තියෙන්නේ. අනිච්චුත්පාදන අනිච්චුච්ඡාදන පරිමන්දන බෙහෙදන විද්ධාංශන ධම්මෝ. මේක අනිත්‍ය වූ ශරීරයක්. එළියින් පිරිමැදීන් ඒකෙන් තමයි මේ ඇඟ පවත්වන්න තියෙන්නේ. ඒ වගේම බිඳී විසිරී යන දෙයක්. අනිත්‍යයට යටත්ව පවතින දෙයක් මේ ශරීරේ. නිත්‍ය දෙයක් නෙවෙයි. හෝදන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන මේ ශරීරය. මෙන්න මේකට තමයි කය කියලා කියන්නේ. මේ ඕලාරික කය. මෙන්න මේ කය ගැන කායානුපස්සන කායේ කායානුපස්සන මෙන්න මේ ශාරීරිය ගැන සිය පිහිටවන්න ඕන ඉතින් සිය පිහිටවන්නේ කොහොමද ආතාපි කෙලස් තව තවත් මේ සතර සතිපට්ඨාන භාවනාව කරනකොට පින්වතුනි මේ හිත කැමති නෑ මේවා කරන්න. එතකොට කාමරාගෙන් බැට දෙනවා ව්‍යාපාර තරහයෙන් බැට දෙනවා ඊළඟට නිදිමතෙන් බැට දෙනවා හිත විසිරෙනවා ඊළඟට සැක සංකා උපදිනවා කකුල් කැක්කුම එනවා ලෙඩ දුක් වේදනා එනවා මේවා තව තව පහසෙන් නෙවෙයි කරන්න තියෙන්නේ. කොහොමද කියලා කියනවා නම් ගෝයමට පනින හරකේ නාස්ලනුව දාලා ඇදගෙන රිටෙන් හදිබබා ඒ ගවයා දෙපැත්තෙම ගොයන් චූටි නියරේකින් අර ගවයා ගෙනියනවා වගේ මේ හිත ගෙනියන්න තියෙනවා. ඒකට ඒ දෙපැත්තට පනින්න දෙන්නේ නැතුව අර අල්ලගෙන නියරේම ගෙනියන්න යම් වෙහෙසක් ගන්නවනේ. අන්නේ වෙහෙස අයිති ආසාපේ කියන එකට. කෙලිස් තවන් තවන් එකට. තව තව ඉන්න ඕන. සතර සතිපට්ඨානේ වඩන්නේ නැති කෙනා මොකද්ද කරන්නේ? කෙලෙස් පෝෂණය කර කර ඉන්නවා. එයාලට කෑම දිදී ඉන්නවා. ආතාවි කියන්නේ කෙලෙස් තවන වීරය. එතකොට කායano කයේ සිය පිහිටවන අච්චර වීරියකින්. අද කරනකොට ඔන්න හිත කරන්න බෑ කියලා හිතෙනවා. පැයක් කරනවා අනේ ඕනේ නැහැ කියලා හිතෙනවා. මේක එක නොකඩවා කරගෙන යන්න කොච්චර වීරියක් ඕනද? ඒක අයිති ආතාපි. සම්පජානෝ සම්පජානෝ කියන්නේ මේකට සීනුවණක් ඕන. මහන්සිය තිබ්බට බෑනේ. දැන් අපි කියමු අර ගවයා නියරේ ගෙනියන කතාව ගමු. එතකොට ඒ ගව දැන් මේ වෙලාවට ගහන්න ඕන හැම වෙලාවෙම ගවයට තඩි බෑවොත් එහම අර කමරෙනවනේ. එතකොට මේ වෙලාවට ගහන්න ඕන මේ වෙලාවට ලනුව අදින්න ඕන මේ වෙලාවට ලනුව බුරුල් කරන්න ඕන. දැන් ඔන්න ලනුව ඇදගෙන ඉන්නවා පිටිපස්සට වෙලා. හරකට යන්න බෑනේ. ඊට පස්සේ ලණුවක් තියෙනවා ලණුව බුරුල් කරලා ඉන්නවා. දැන් මේ ගොයන් කනවා. දැන් මෙයා කරබාගෙන ඉන්නවා. ඉතුරු මේක ලණුව අදින්න එපෑ. නෑ මෙයා අදාළ තැනට ගෙනියන්න එපෑ. මේක මොලෙන්නේ කරන්නේ. නුවණක් එපෑ. එතකොට ඒ වගේ සතර සතිපට්ඨානේ වඩද්දි කායානුපස්සනාව වඩද්දි අර බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධම්මාවතටම ප්‍රතිපදාවටම අනුගත විදිහට සිහි පිටවන්න ඕන. හිත මුලා වෙන්න දෙන්නේ නැතුව තියෙන්න ඕන. ඊළඟට අරමුණ ඒක තමන් මේ සතිපට්ඨාන භාවනාව වඩන්නේ කොමන අරමුණක්ද කියලා අරමුණ හිතේ තියෙන්න ඕන. සිහිනුවණින් යුක්තව භාවනාව කරන්න ඕන. මේ සිහිනුවණ පාවිච්චි කරන එක තව ඉදිරියට ගියාම තියෙනවා පින්වතුනි කිසිම ඉරියව්වක කෙලෙස් හටගන්නේ නැති විදිහටම භාවනාව කරනවා. ඒකයි සති සම්පජාඤ්ඤයට. ආතාපි සම්පජානෝ කියන ගණේට. සම්පජානෝ කියන එකට තමයි කිසිම ඉරියව්වක අත්පය අකුලවද්දී, දිගාරිද්දී, ඉදිරියට යද්දී, පස්සට එද්දී, වැසිකිලි කැසිකිලි කරද්දීවත් කෙලෙල කෙලේශයක් හටගන්න දෙන්නේ නැතුවම සතිපට්ඨානෙ ජීවිතය පිටවනවා. ඒක සතිමා කියන ගණේට වැටෙන්නේ. ඒකට ඒ තුල කරන කෙලෙස් දැවීම ආතාපි කියන ගණයට වැටෙනවා. ආතාපි සම්පජානෝ සම්පජානෝ සතිමා කියන්නේ සිහිය. මනාව සිහිය පිහිටවලා තියෙනවා. හොඳට සිහිය පිහිටවනවා. තමන්ගේ සිහිය විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං ලෝකේ කෙරෙහි තියෙන ඇලීමත් දුම්නසත් දුරු කරමින් තමයි කායानुපස්සනාව වඩන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් කායानुපස්සනාව කියන්නේ අපි ගමුකෝ අපි දන්න භාවනාව ආනාපාන සති. අසුබ භාවනාව. ඒතකොට මේක සතර සතිපට්ඨාන භාවනාවක් වෙන්නේ නිවනට ඉලක්ක වෙච්ච භාවනාවක් වෙන්නේ ආනාපාන සතිය වඩනකොට කයත් එක්ක සම්බන්ධ වෙන්නේ කායानुපස්සනා භාවනාවක්. ඒ ආනාපානසතිය වඩනකොට කෙලෙස් තව තවා වඩනවා. මනස සිහිනුවණින් යුක්තව වඩනවා. හොඳට සිහිය පිහිටවනවා. ලෝකයේ කෙරෙහි තියෙන ඇලීමත් දුම්නසත් දුරු කරමින් ඒ භවනාව වඩනවා. මොකද පින්වතුනි මේ ලෝකය කියන්නේ? ලෝකය කියන්නේ බඹයක් වූ ශරීරයට. මේ ඊළඟට එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක එකතු වෙච්ච මේ ආයතන හයට. එතකොට පින්වතුනි මේ කෙරෙහි තියෙන ඇලීමත් දුම්නසත් දුරු කරනවා. ඇලීමත් දුම්නසත් දුරු කරනවා කියන්නේ පින්වතුනි ඇත්තටම නිවන් පිණිස සතිපට්ඨානෙ වඩනවා නම් අර රැවුලත් බේරාගෙන කැඳත් බොනවා වගේ තැනක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ අපේ හන්දිපත් කැක්කමක් ආවට පස්සේ අනේ අමාරුයි අප්පා කියලා ඇඟට තැන දීලා භාවනාව දෙවෙනි තැනට දුන්නා කියන්නේ එයා කයට තියෙන ඇල්ම ප්‍රකට වුණා. එහෙම නැත්නම් වේදනාවට තියෙන ගැටීම ප්‍රකට වුණා. ඔන්න ඇලීමත් දුම්නසක්. දුරු කළා තමයි සිහි පිටවන්න තියෙන්නේ. දැන් ඇලීමත් ගැටීමත් එක්කනේ මිනිස්සු ඉන්නේ. සතිපට්ඨානේ සිහි පිටවන්නේ නැහැ කියන්නේ. ඒ දැන් සතිපට්ඨානේ නම් ඇලීමයි දුම්නසයි දුරු වෙන්නේ. සතිපට්ඨානෙ වඩන්නේ කියන්නේ ලෝකයේ ඉන්නේ ඇලීමත් දුම්නසත් අවිජ්ජා දෝමනස තුල. ඕන වෙලාවක බලන්න ඔබගේ හිතේ යම් ආසාවක් තියෙනවා. එහෙම නැත්නම් දුම්නසක් තියෙනවා. සැපට කැමැත්ත තියෙනවා. සැප නොලැබෙනට හිතේ දුකක් එනවා. හොඳට බලන්න. කොච්චර කන්න බොන්න තිබ්බ සමහර දරුවෝ ගැන හිතලා දුම්නසින් ඉන්නවා. ඊට පස්සේ මොන හරි කෝන්තරයක් හිතින් හදාගෙන දුම්නසින් ඉන්නවා. එක වචනයක් හිතේ තියාගෙන දුම්නසින් ඉන්නවා. ඊළ එහෙම නැත්තම් නොලැබූ දේවල් ලබන්න ආශාවෙන් ඉන්නවා. මේ ලෝක සත්‍යය ඉන්නේ ආශාවත් ඊළඟට දුම්නසත් ওই දෙකත් එක්ක මේ මොහොතේ පවා මේ ලෝක සත්‍යය ඉන්නේ ওই දෙකේ. අන්නේ ආශාවට හිත යන්න දෙන්නේ නැතුව ඊළඟට ධම්නසට හිත යන්න දෙන්නේ නැතුව ඒවා හිතෙන් බැහැර කර කර කෙලෙස් තව තව හොඳ නුවණින් යුක්තව සීය පිටවනවා කයට ආන්න ඒකට තමයි කියන්නේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසක් ඒතර කොච්චර වැඩ ටිකක් ඒකේ තියෙනවද කියලා බලන්න. අනේ මේ උතුම් ධර්මයේ මේ සතිපට්ඨානය මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ පිරුවනේ සතිපට්ඨානෙ වැඩුවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න ඕක තමයි සතර සතිපට්ඨානේ කායානුපස්සනාව. වේදනා වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේහි ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාව කෙරෙහි සිහිය පිටවනවා වේදනාව කියන එක ඔබ දන්නවා ස්පර්ශය නිසා හට ගන්නා වූ වේදනා තුනක් තියෙනවා. කුමක්ද? සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව. එතකොට මේ වෙලාවෙත් ඔබට වේදනාව කියන එක දැනෙනවා. එක්ක ඇහෙන් බලන රූපයක් මුල් කරගෙන එක්ක කනෙන් අහෙන ශබ්දයක් මුල් කරගෙන එක්ක නාසයෙන් විඳින ගඳ සුවඳක් මුල් කරගෙන එක්ක දිවෙන් විඳින රසයක් මුල් කරගෙන එක්ක කයෙන් විඳින පහසක් මුල් කරගෙන එක්ක මොනවා හරි සිතිවිල්ලක් මුල් කරගෙන එක්ක සැපක් විඳිනවා එක්ක දුකක් විඳිනවා එක්ක සැප දුක් රහිත විඳීමක් විඳිනවා මෙන්න මේ විඳින වේදනාව ගැන සිහිය පිහිටවනවා කෙලෙස් පවන වීර්යයෙන් යුතව මනා සිහිනුවණින් යුතුව සිහිය බලවත්ව පිහිටවමින් දොම්නසයිටයි අවිජ්ජාවටයි හිත යන්න දෙන්නේ නැතුව දැන් අපි දැන් කායනුපස්සනාව ගමක ඔන්න කෙනෙක් අසුබේ වඩ වඩා ඉඳින් අනේ මේ කෙස් පිළිකුලි පිළිකුලි කියලා මෝන ඇඹුල් කරගෙන මම දැකලා තියෙනවා භාවනා වැඩසටහන් කරන මේ කරනකොට අසුබ භාවනා කරන සමහර අම්මලා මේ මෝන ඇඹුල් කර ගන්නවා ගොරක දෙල්ල වගේ මේ චී මේ කෙස් චී මේ ලොම් කියලා මේ මෝන ඇඹුල් කරන. ඒතර මෝන ඇඹුල් වුණාම කියලා කියන්නේ දොම්නසහට ගන්නනේ. එතකොට මේ භාවනාව සතිපට්ඨානයේ පිහිටන්නේ සතිපට්ඨානයේ පිහිටන්නේ ඒ කියන්නේ අසුභ භාවනාව වුණත් කරන කෙනාගේ මෝන ඇඹුල් වෙලා විකෘති වෙලා වගේ නම් ඒ මෝන බොහොම සංසිඳුන ස්වභාවයක් තියෙන අසුභ භාවනාව වඩනකොට. යථාර්ථය පේන්න ගන්නවානේ. ඒ නිසා ඒකටයි විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා වචනයක් තියෙන්නේ. වේදනාව ගැන උනත් සිහිය පිටවන්න ඕන. දැන් අපි කියමුකෝ මේ දුක් වේදනාවක් කියලා. අම්මෝ දනිස් වේදනෝ දනිස් වේදනෝ දනිස් වේදනෝ කියලා කියනවා. එතකොට එයාගෙන් අහනවා මොකද ඔයා කියන්නේ වේදනානුපස්සනාව වඩනවා. එහෙම නෑ. එයයි ධනිස ගෙදෙනවා කියන එක සීකලේ ගැටීමෙන් යුක්තව. හිතට දුකක් කරගෙන ඒක සීකලේ දොම්නසින් යුක්තව. ඊළඟට සැප ඇති වෙන සැපයක් සැප වේදනාවක් විඳගෙන අනේ සැපයි සැපයි ෆෑන් එකක් ළඟට ගිහිලා අනේ සැපයි සැපයි ඇයි කියලා අහනවා නෑ මේ වේදනාන් ප්‍රශ්නවල එතකොට ඇලීමත් දොම්නසත් දෙකම දුරු වෙලා යන විදිහට වේදනාව තුළ සිහිය පිහිටවීම තමයි සැබෑ වේදනාවන් පස්සනාව. කෙලෙස් තවන වීරියෙන් යුතුව නුවණින් යුතුව මනාව සිහිය පිහිටවනවා. වේදනාව තුළ. ඒක තමයි වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනී ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා කියන්නේ. ඒතර කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන සතර සතිපට්ඨානයි. දැන් ඊළඟට අපි බලමු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං. චිත්ත කියලා කියන්නේ නාම රූප නිසා හටගත්ත දෙයක්. ඒතකොට මේ චිත්ත කියන්නේ ස්ථිර දෙයක් නෙමෙයි. චිත්ත විග්‍රහ කළොත් දුරංගමං ඒක චරං අශරීරං ගුහාසයන් දුර ගමන් යන්න පුළුවන් ඕනම දුරක්. ඒකචරන් තනියෙන් යන්නේ අශරීරං ශරීරයක් නැහැ ගුහාසයන් මේ ජීවිත ගුහාව තුල වාසය කරන්නේ මේ හිත මේ ඇහෙන් බලන ඒවා කනෙන් අහන ඒවා මේ ඔක්කොම අවසානයේ අපෝර්තු වෙන්නේ හිතට ඒ හැම දෙයක්ම ග්‍රහණය කරගන්නේ හිතෙන් ඇලෙන්නේ ගැලෙන්නේ හිතෙන් මේ හිත වැඩ කරනවා 16 ආකාරයකට. එක්කෝ රාගෙට වැඩ කරනවා. එක්කෝ රාගෙ නැතුව වැඩ කරනවා. එක්කෝ හිත තරහත් එක්ක පවතිනවා. එක්කෝ තරහ නැතුව තියෙනවා. එක්කෝ මෝහයත් එක්ක තියෙනවා. එක්කෝ මෝහය නැතුව තියෙනවා. එක්කෝ හිත හැකිල්ලා තියෙනවා. එක්කෝ හිත පිබිදිලා තියෙනවා. එක්කෝ හිත සමාධිමත් වෙලා තියෙනවා. එක්කෝ අසමාහිත වෙලා තියෙනවා. එකෝ හිත විමුක්තියත් එක්ක තියෙනවා. එකෝ විමුක්තිය නැතුව තියෙනවා. ඒතර මේ වාගේ හිත දැන් මම දැනට වචන කීපයක් කිව්වේ හිත ගැන කියන්න. 16 ආකාරයට හිත පවතින තත්වයන් හොඳට තේරුම් ගන්න ඕන කිව්වා. සිහිය පිටවන්න ඕන කිව්වා. කෙලෙස් තවන වීරියෙන් යුක්තව ආයකට කියන ආතාපි සම්පජානෝ හොඳ නුවණකින් යුක්තව ඊළඟට සතිමා සිහි හොඳට සිහි පිටවල විනය ලෝකේ අභිජ්ජා දෝමනසං රාගසිත දිහා උන සතිපට්ඨාණයෙන් බලනවා නම් ඒ රාගෙට ආසත් නැතුව රාගෙට දොම්නසත් නැතුව තමයි රාගහිත තේරුම් ගන්න. ඒකට මේ රාගහිත නැති වෙනවා. රාගේ රාගේ පවතින්නේ රාගහිතට තියෙන ඇල්මත් එක්ක. එතකොට ඒ රාගයේ දිහා සතිපට්ඨානෙ පිටවපු ගම සීයේ පිටවපු ගම නැති වෙනවා. එතකොට හේයාට වෙනම ධම්මානුපස්සනාව අට ගන්නවා. හේතු නිසා හට ගන්න දේවල් හේතු නැති වෙන්නේ නැති වෙනවා කියලා. ඒ උපන්නා වූ කාමරාගය රාගහිත මෙන්න මේ රාගහිත හේතු නැතිවීමේ නැති වෙලා ගියා කියලා එයාට ඒක පේන සීහ පීඩනක පේන්න ගන්නවා. ඒකයිද ධම්මානුපස්සනාවට. ධම්මා එතකොට චිත්තානුපස්සනාව ගැන අපි ආපහු තේරුම් ගනිමු. චිත්ත ගැන යසිය පිහිටවනවා. කෙලෙස් තවන වීරිය ඒ මේක නීවරණ වලට යන්න දෙන්නේ නැතුව ඊළඟට හොඳට නුවණින් යුක්තව තමයි දැන් සිහිය පිහිටවන්නේ ආශාවටත් හිතේ දුම්නසටත් යන්න දෙන්නේ නැතුව තමයි දැන් සිහිය පිහිටවන්නේ. එහෙම කරන සිත ගැන සිහි පිහිටීම තමයි චිත්තානුපස්සනාවට අයිති වෙන්නේ. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පදානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසා. ධර්මයන් තේනවා. ඒ ධර්මයන් පින්වතුනි හටගන්නේ මානසිකාරය නිසා. ඒ ධර්මයන් පිළිබඳව කෙලෙස් තවන වීරියෙන් යුතුව නුවණින් යුක්තව සිහිය පිටවනවා ලෝකයේ කෙරෙහි ඇලීම් ගැටීම් දුරු කරමින් කුමන වූ ධර්මයන්ද පංච නීවරණ ගැන සිහිය පිටවනවා බලන්න නීවරණ වලින් බැටකන කෙනා නීවරණ දුරු කරන්න උත්සාහ කරන කෙනා ඒ උත්සාහයේදී තේරුම් ගැනීම අයිති ධම්මානුපස්සනාවට දැන් අපි කියමුකෝ ආනාපාන සතිය වඩනවා කියලා කායානුපස්සනා භාවනාවක්. ඒතකොට ඒකේ ඒ ආනාපාන සතියේදී ඒ කයේ වේදනාවල් සැප දුක සැප දුක් රහිත වේදනා ප්‍රකට වෙනකොට ඒකට සිය පිහිට වීම වේදනානුපස්සනාව. එතකොට ඒ ආනාපානස්ති වදාන කෙනාගේ හිත තේන රාග හෝ විරාග හෝ ද්වේෂ හෝ මෝහ හෝ හිතේ සමාධිය හෝ සමාධියෙන් බාහිර දෙයක් හෝ ඒ හිතේ ස්වභාවය සමාධියෙන් තේරුම් ගන්න එක චිත්තානුපස්සනාව. නීවරණ තේරුම් අරන් නීවරණ බැහැර කර කර ආනාපානසතිය වඩනකොට ඒකයිති ධම්මානුපස්සනාවට. හරියට කායानुපස්සනාව වැඩුවා කියන්නේ සතර සතිපට්ඨානිය වැඩෙනවා. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේක වෙනම මේ දේශනා කරන්නේ. වේදනානුපස්සනාව වෙනව වඩනවා කියලා වේදනානුපස්සනා භාවනාව කියලා අර ආනාපාන සතිය වඩනවා වගේ වෙනව වඩන්න බෑ. චිත්තානුපස්සනා වඩනවා කියලා වෙනම මේ විඳගෙන මට දැන් රාගයක් දැන් රාගේ නැති තක් කියලා එහෙම එකක් නෙවෙයි. මේ පින්වතුනි මේ සතර සතිපට්ඨානයම එකට වැඩි යන එකක්. පංච නීවරණ භාවනාව වඩනවා කියලා ඔන්න දැන් රාගයක් ඇති වුණා. ඔන්න දැන් රාගය නැති වුණා කාමච්ඡන්දේ. එහෙම නෙවෙයි. සාසීය කයේ විය පිහිටනකොට තමයි අනිත්‍යව ප්‍රකට වෙන්නේ. ඒකනේ කායනුපස්සනාව මුලට දැන් ඊට පස්සේ පංච නීවරණ හට ගැනීම නැතිවීම ගැන ඇතිවීම නැතිවීම ගැන ඒ වගේ ස්වභාවය ගැන හොඳට සිහිය පිහිටවනවා. ඒ සිහිය පිහිටවන්නේ කෙලෙස් තවන වීරියෙන් ඊළඟට නුවණින් සිහිය පිටවලා ලෝකේ මේ කාය ජීවිත දෙකේ යලින් ගැටින් දුරු කරමි. තමයි දැන් මේ භාවනාව සිද්ධ කරන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම පංච උපාදානස්කන්ධ භාවනාව ආයතන භාවනාව ඊළඟට මේ පින්වතුනි මේ සතර සතිපට්ඨානෙ වඩ아가ගෙන යනකොට ඇති වෙනවා සිහිය නිවනටම මුල් වෙනවා. අන්න ඒක Tamanට තේරුම් ගන්න පුළුවන්. ඒක සති සම්බොජ්ජංගය. මේ සිහිය පිහිටවනකොට ඒ අනිත්‍ය ප්‍රකට වෙවි යනවා. ඒක ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට තව තව අකුසල් දුරු කරලා කුසල් උපද්දවමින් මාර්ගයේ වඩනවා. විරිය සම්බොජ්ජංගය. මේ මාර්ගයේ වැඩෙනකොට ප්‍රීතියම උපදිනවා. මාර්ගයේ වැඩිම තුල ප්‍රීතිය උපදිනවා. ප්‍රීති සම්බොජ්ජංගය. ඊළඟට එහෙම ඒ ඒ මාර්ගයේ වැඩෙන්න වැඩෙන්න කයස්සිතත් සෑල් වෙවි යනවා. පස්සද්ධි සම්බොජ්ජංගය. හිත එකඟ වෙවි යනවා. සමාධි සම්බොජ්ජංගය. ජීවිත අවබෝධය තුලින් ඇලීම් ගැටෙන් දුර වෙවි යනවා. උපේක්ඛා සම්බොජ්ජංගය. මේ බොජ්ජංග හත වැඩිනවා. ඒ බොජ්ජංග හතේ හට ගැනීම නැතිවීම දකිමින් වාසය කරනවා. ධම්මානුපස්සන. ආර්ය සත්‍යම ප්‍රකට වෙනවා. දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, නිරෝධාරය සත්‍ය, මාර්ගාරය සත්‍ය. එක්කද අවසානයේ ප්‍රකට වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයම සතර සතිපට්ඨානෙ තුලින්. බලන්න අවසානයේ සත ආර්ය ස්ථංග මාර්ගය කියන විස්තර තියෙනවා ආර්ය මාර්ගයම ප්‍රකට වෙ යනවා පටන් ගත්ත කායानुපස්සනාවයි මේවනාහි සතර සතිපට්ඨානය ඒතර සතර සතිපට්ඨානේ කායानुපස්සනාවේ තියෙනවා ආනාපාන සති භාවනාව ඉරියාපත භාවනාව සති සම්පජඤ්ඤ භාවනාව අසුභ භාවනාව ධාතු මනසිකාර භාවනාව සහ නව ජීවිතිකය කියලා. නව ජීවිතිකය මලමිනියක් ආකාර 9කට දැකලා ජීවිතයට ගලපා ගන්න හැටි. භාවනා 14ක් තියෙනවා. භාවනා 14. ඔය භාවනා 14 තමයි ශ්‍රාවකේ පුරුදු කරන්නේ. පුරුදු කරනකොට තමයි වේදනාව ප්‍රකට වෙන්නේ. එතකොට තමයි සිත ප්‍රකට වෙන්නේ. එතකොට තමයි නීවරණ ආදී ධර්මයේ ප්‍රකට වෙන්නේ. එනිසයි භාවනා 14 ගැන තමයි හොඳටම ඉගෙන ගන්න ඕන. පැහැදිලිද? එතකොට ඔන්න ඕක තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට මේවා ඉස්සල වචනයෙන් පුරුදු කරන සුතා. දාතා මතක තියාගෙන අනේ මෙහෙම එකක් බුද්ධ ශාසනයේ තියෙනවානේ කියලා. වචසාය ಪರಿචිතා පුළු පුළුවන් ඒවා වචනෙන් පුරුදු කරලා. මනසානුපෙක්කිතා හොඳට නුවණින් විමසලා ditthiya suppatidda දහං කරුණ නිරවුල් කර ගන්න ඕන. මෙන්න බුද්ධ ශාසනය කියලා. එතකොට ඔබට අවබෝධයක් කරා යන්න බාධා වෙන්නේ නැහැ. අනේ අපිට මේ විදිහට හරි නිවන් මාර්ගයක් ගැන අහන්න ලැබෙන එක කොයි තරම් වාසනාවන්ත. ඔය මම කියපු සතර සතිපට්ඨාන ධර්මය නොවඩා මාර්ගඵල ලැබෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැත. ඔබ මේ බුද්ධ ශාසනය හෝ මනුෂ්‍ය ලෝකයේ හෝ දෙව්ලොව හෝ බඹලොව හෝ මෛත්‍රී බුද්ධ ශාසනය හෝ ඔබ යම් දවසක මාර්ගඵල ලබනවාද ඔබට මාර්ගඵල ලබන්න සිද්ධ වෙන්නේ ඔබ මාර්ගඵල ලබන්නේ සතර සතිපට්ඨානෙ වැඩුවොත් ඒ නිසා අපිට අමා නිවන් කැඳන මේ නිවන් මාර්ග සතිපට්ඨාන දේශනාව ඇසීම ඔබට වාග්යයක් ඊළඟ දවසේ ඉඳලා එක එක භාවනා ගැන විස්තර කරනවා. ඒ නිසා මෙතෙක් ධර්මයේ ශ්‍රවණය කරපු පින් බලයෙන් ඔබ අප කාටත් පිරිසිදු පිවිතුරු නිවන් මාර්ගයම ප්‍රගුණ කරගන්නට ගෞතම සසනේ පීඨ ලබන්නට මේ රැස් කළ පින හේතු ආසනා වේවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරු දකුණු කොරියාවේ සේවයේ නියුතු පින්වත් රොෂාන් මොනසිංහ පුතාටත් රොෂාන් මොහසිංහ ලියනාරච්චි පුතාටත් මාතලේ පදිංචි ශිවමී වික්‍රමසිංහ දුවටත් අපි සිත ප්‍රාර්ථනා කරනවා ඒ දරුවන් යුග දිවියට මේ ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් විදිහට ඔබගේ ජීවිතය කුසලයෙන් පිරේවා ඒ වගේම ඔබගේ ජීවිතයේ සුවපත් වේවා ඔබගේ අනාගත ජීවිතයේ සඵල වේවා බුද්ධ ශාසනයේ පිහිට ලබන්ටත් ඔයත්තන්ට වාසනාව ලැබීවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීමේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේ විශේෂයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් දෙවියන්ගේ දිව්‍ය උපකාරයෙන්. ඒ වගේම සතර සතිපට්ඨාන ධර්මයේ අනන්ත අනුභව බලෙන් මේ ලෝකේ රහතන් වහන්සේලා බිහි කළ එකම මාවත සතර සතිපට්ඨාන ධර්මයේ ඉතින් ඒ සත්‍ය අනුභවයෙන් මේ කොරෝනා වසංගතේ ඉක්මනින් දුර වෙලා රෝගීන් ඉක්මනට සුවපත් වේවා. සියලු දෙනාට යහපත සැලසේවා. දෙවියෝ සියලු දෙනාව ආරක්ෂා කරත්වා කියලා අපි පින් පමුණවනවා, සිත්පතනවා. ඒ වගේම මිය පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝක යහපත වේවා. එවන් කාර්ය මල්ලේ සියලු දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ වගේ මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මය දියුණු පවුණු කරගන්න දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න අපි කාටත් වාසනාව ලැබේවා. පිරුවන් සරණයි නමෝ බුද්ධා